ආයුබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන හරිම වැදගත් සූත්‍රයක් ගැන රට්ටපාල සූත්‍රය. ඔව් රට්ටපාල සූත්‍රය මේකෙදි අපිට හම්බ වෙනවා රට්ටපාල කියලා තරුණ කුල කුමාරයෙක් විශේෂත්වය තමයි මෙයා අතිශයින්ම සැප සම්පත් තියෙන කෙනෙක්. හ්ම්. ඒ කියන්නේ කිසිම අඩුවක් නැති කෙනෙක්. එහෙම කෙනෙක් තමයි මේ හැමදේම අතහැරලා පැවිදි වෙන්න තීරණය කරන්නේ. හරියටම හරි. ඉතින් අපි මේ ගැඹුරින් කතා කරමු ඇයි එහෙම තීරණයක් ගත්තේ මොනවද ඒකට බලපාපු බුදුහාමුදුරන්ගේ දේශනා රට්ටපාල කුමාරයාගේ අභ්‍යන්තර තීක්ෂණ බුද්ධිය කොයි වගේද කියලා කතාවේ පසුබිම කොහමද එතකොට ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයේ අර තුල්ල කොට්ටිත කියලා නියම් ගමක තමයි වැඩ ඉන්නේ. උන්වහන්සේගේ කීර්තිය හොඳටම පැතිරිලා ඒ පරාතේ. රට්ටපාල කුමාරයා ගැන කිව්වොත් එයා තමයි ඒ ප්‍රදේශයේ හිටපු ප්‍රධාන පෙළේ සිටු පවුලක එකම දරුවා. හරිම ධනවත්. ඉතින් එයාට අවස්ථාවක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. ආ, ඒ ධර්මය ඇසීම තමයි හැරොම් ලක්ෂ්‍ය වෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඒක ඇහුවට පස්සේ එයාට තදින්ම හිතෙනවා අර මේ උතුම් මාර්ගේ නිවන් මඟ ගිහි ජීවිතයක් ගත කරමින් සම්පූර්ණ කරන්න අමාරුයි කියලා. හ්ම්. ඒ කියන්නේ ඒ වෙලෙදිම එයාට තේරෙනවා පැවිදි වීම තමයි හොඳම දේ කියලා. ඇත්තටම. එයා හිතනම පැවිදි වීමයි මට තියෙන හොඳම විකල්පය කියලා. ඉතින් එයා කෙලින්ම යනවා බුදුහාමුදුරුව හම්බ වෙන්න. ගිහින් පැවිද්ද ඉල්ලනවා. ඔව් පැවිද්ද ඉල්ලුවම බුදුහාමුදුරුව එකපාරටම පැවිදි කරන්නේ නැහැ. උන්වහන්සේ අහනවා රට්ඨපාල ඔබ දෙමව්පියන්ගෙන් අවසර ලබා ගත්තාද කියලා. ආ අර විනය නීතියක් තියෙනවනේ දෙමව්පියන්ගේ අවසරය අවශ්‍යයි. හරියටම හරි. බුදුහාමුදුරුව කියනවා මව්පියන්ගෙන් අවසර නොලද කෙනෙක්ව තථාගත තථාගතයන් වහන්සේලා පැවිදි කරවන්නේ නැහැ කියලා. ඉතින් රට්ටපාලට සිද්ධ වෙනවා ආපහු ගෙදර යන්න. ගෙදර ගිහින් අවසර ඉල්ලන එක ලේසි වෙන්න නැතුව ඇති නේද? එකම දරුවා, සැප සම්පත් කොහෙත්ම නැහැ. දෙමව්පියෝ එකහෙලම බෑ කියනවා. යාලා කියනවා පුතේ ඔයා තමයි අපි එකම දරුවා. හරිම සුවසේ හැදුනේ. දුකක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නේ. ඔයා ඔය සැප සම්පත් භුක්ති විඳින්මින් ගිහි ගෙදරම ඉන්න කියලා. ඒ කියන්නේ එයාලා බලන්නේ එයාගේ ලෞකික සැප ගැන විතරයි. ඔව්. එයාලට තීරෙන්නේ නෑ මේ පැවිද්දේ තියෙන වටිනාකම. රට්ටපාල කුමාරයා එක වතාවක් නෙවෙයි දෙවතාවක් තුන් වතාවක්ම ඉල්ලනවා. ඒත් ප්‍රතිඵලයක් නෑ. නෑ. තුන් පාරම ප්‍රතික්ෂේප වෙනවා. එතකොට තමයි රට්ටපාල අර අන්තියටම යන්නේ. මොකද කරන්නේ එතකොට? එයා අදිෂ්ඨාන කරගන්නවා මගේ දෙමව්පියෝ මට පැවිදි වෙන්න අවසර දෙන්නේ නැත්තම් මම මෙතනම මැරෙනව මිසක් ගිහි ජීවිතයට ආයේ යන්නේ නැහැ කියලා. කියලා බිම හාමතේ වැටිරෙනවා. ආහාර පාන ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. පුදුම අදිෂ්ඨානයක් ජීවිතේ පරදොඩ තියලා. ඔව්. ඒ තරමට මෙයාට පැවිදි වෙන්න ඕනකම තිබුණා. ඉතින් දෙමව්පියන්ට දැන් හරිම ප්‍රශ්නයක් දරුවා මැරෙන්න හදනවා. එයාලා යනවා රට්ටපාලගේ යහළුව හම්බ වෙන්න. යහළුවන්ගෙන් උදව් ඉල්ලනවා. උදව් ඉල්ලනවා ගිහින් කතා කරලා බලන්නකෝ මෙයාව නැගිටවන්න බලන්න කියලා. යහළුවෝ ගිහින් කතා කරනවා රට්ටපාල නැගිටින්න කමු බොමු ඔයාගේ අම්මයි තාත්තයි දුක් වෙනවා රට්ටපාල මොකද කරන්නේ එයා කිසිම දෙයක් කියන්නේ නැහැ නිශ්ශබ්දවම ඉන්නවා එතකොට යහළු ආපහු ගිහින් දෙමව්පියන්ට කියනවා. තේරුම් කරලා දෙනවා තත්වය. ඔව්. එයාලා කියනවා මේ බලන්න රට්ටපාල නැගිටින්නේ නැහැ. එයා ඔතනම මැරෙයි වගේ හොඳම දේ තමයි යාට පැවිදි වෙන්න අවසර දෙන එක. මොකද එයා පැවිදි වෙලා හිත කලකිරුණොත් අයමත් ගෙතරේවි නේද? තකොට ඔයාලට දකින්න පුළුවන්. ඒ නිසා අවසර දෙන්න කියලා. ඒ තර්කේ සාධාරණයි වගේ දෙමව්පියන්ට හිතෙන්නේ නැති. හ්ම්. අකමැත්තෙන් හරි එයාලා අන්තිමට එකඟ වෙනවා. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. මොකද්ද? හොඳයි පැවිදි වෙන්න. හැබැයි නිතර නිතර ඇවිත් අපිව බලන්න ඕනේ කියන එක. ආ ඒ කියන්නේ සම්බන්ධය තියාගන්න ඕන කියන එක. ඔව්. ඉතින් රට්ටපාල කුමාරයා එකට එකඟ වෙලා අර දවස් ගාණක් නොකා හිටපු නිසා ටිකක් ශක්තිය අරගෙන ආයමත් යනවා බුදුහාමුදුරුව හම්බ වෙන්න. බිහින් කියනවා අවසර ලැබුණා කියලා. ඔව්. ස්වාමීනි මට දෙමව්පියන්ගෙන් අවසර ලැබුණා මාව පැවිදි කරවන්න කියලා ඉල්ලනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ රට්ටපාල කුමාරයව පැවිදි කරනවා උපසම්පදාවත් ලබා දෙනවා. පැවිදි වුණාට පස්සේ එතුමාගේ ජීවිතේ කොහොමද? රට්ටපාල හම්දුරෝ පැවිදි වෙලා වැඩි කාලෙ යන්න කලින් නෙවෙයි හරිම අප්‍රමාදීව වීරියෙන් භාවනා වඩනවා කෙලෙස් එක්ක ලොකු සටනක් කරනවා. ප්‍රතිපලය ප්‍රතිපලය තමයි උන්වහන්සේ කෙටි කලයකින්ම සියලු කෙලෙසුන් නැසලා අරහත් භාවයටපත් වෙනවා නිවන් අවබෝධ කරනවා. ඒ කියන්නේ උතුම්ම තත්වයටපත් වෙනවා. ඊට පස්සේ අර පොරොන්දුව මතක් වෙනවෙති නේද? ඔව්. උන්වහන්සේට මතක් වෙනවා දෙමව්පියන්ට දුන්න පොරොන්දුව. ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලනෝ ගමට වඩින්න දෙමව්පියන්ව බලන්න. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? උන්වහන්සේ රට්ටපාල හාමුදුරුවන්ගේ සිත දිවැසින් බලනවා. බලලා තහවුරු කරගන්නවා මේ හාමුදුරුවෝ ආයේ කවදාවත් ගිහි වෙන්නේ නැහැ, සිවුරු හරින්නේ නැහැ කියලා. ඒ නිසා අවසර දෙනවා. හරි. ඊට පස්සේ ගමට වඩිනවා. එතන තමයි අර සිදුවීම් ටික වෙන්නේ. ඔව් උන්වහන්සේ තුල්ලකොට්ටියේ නියම් ගමට පිඬුසිඟා වඩිනකොට තමන්ගේම පියාගේ ගියේ ඉස්සරහින් යනවා. තාත්තා අඳුරගන්නවද? නෑ. තාත්තගේ ඉස්සරහ කොණ්ඩේ හදන ගමන් ඉන්නේ. හාමුදුරුවන දැකලා අඳුරගන්නේ නැතුව හිතන්නේ වෙන කවුරු හරි ශ්‍රමණයෙක් කියලා. මේ මුඩු මහනෝ තමයි අපේ එකම පුතාවත් නැතිකලේ කියලා දොස් පවරගව. ආ දුකයි නේද? හරිම දුකයි. රට්ටපාල හාමුදුරුවෝ එතනින් පින්නපාතේ ලබන්නේ නැතුව ඉස්සරහට වඩිනවා. එතකොට තමයි අර එයාලගේ ගෙදර හිටපු දාසියක් එළියට එන්නේ. දාසිය මොකද කරන්නේ? එයා පරණ වෙච්ච ඉඳුල් වෙච්ච පිට්ටු වගේක් විසි කරන්න අරන් එනවා. රට්ටපාල හාමුදුරුවෝ කියනවා නැගිනිය ඔබට ඕක විසි කරන්න දෙයක් නම් මගේ පාත්‍රයට දාන්න කියලා. එතකොට දාසියේ පිලුණු පිට්ටු පාත්‍රයට දානකොට එයා එකපාරටම අඳුර ගන්නවා. අර හාමුදුරුවන්ගේ කටහඬින් සහ අත්පාවල ලක්ෂණ වලින්. ආ එයා ගිහින් ගෙදරට කියනවා ඕ දුවගෙන ගිහින් කියනා අනේ හාමු මෙනිකේ අපේ රට්ටපාල පුංචි හාමුදුරුව ඇවිල්ලා කියලා. තාත්තා කලබල වෙලා එළියට දුවගෙන එනවා. ඇවිත් දාණයට ආරාධනා කරනවා. ඕ පියා වහාම ගිහින් පසුදාට දාණයට ආරාධනා කරනවා. රට්ටපාල හාමුදුරුවෝ නිශ්ශබ්දව මේක පිළිගන්නවා. පහුවදා උන්වහන්සේ ගෙදරට වඩිනවා. එතන තමයි තාත්තා අයමත් උත්සාහ කරන්නේ ගිහි කරන්න. හරියටම හරි. තාත්තා විශාල රන් රිදි කාසි ගොඩවල් දෙකක් හදනවා. එකක් මවගෙන් ලැබුණු දායාදය, අනික පියාගෙන් ලැබුණු ධනය. මේවා වහලා තියලා හාමුදුරුවෝ දානේ වළඳලා ඉවර වුණාම අර වහපුරෙදි අයින් කරලා පෙන්වනවා. පෙන්වලා මොකද්ද කියන්නේ? කියනවා පුතේ මේ බලන්න මේ ධනය මේ ඔක්කොම ඔයාට අයිති දේවල්. ආයමත් සිවුරු වැරලා මේවා භුක්ති විඳින්න එන්න කියලා. රට්ටපාල හාමුදුරන්ගේ පිළිතුර උන්වහන්සේ කියනවා පින්වත් ගෘහපතිය ඔබට යහපතක්ම වෙන්න ඕන මේ රන් රිදි කරත්තවල පටවල ගිහින් ගම් මැදට දාන්න කියලා. ඒ මොකද එහෙම කියන්නේ? උන්වහන්සේ පැහැදිලා දෙනවා මේ ධනය නිසායි ශෝකය දුක කරදර ඇති වෙන්නේ. මේකෙන් කිසිම සැනසීමක් නෑ කියලා. ඊට පස්සේ අර පරණ භාර්යාවන් එනෝ නේද? ඔව්. එයාලා එවිත් තාමදුරන්ගේ කකුල් දෙක බදාගෙන අඬනවා. අහනවා ආර්ය පුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ මොන වගේ දිව්‍ය අප්සරාවන් පිරිසක් බලාපොරොත්තු වෙන්ද මේ බ්‍රහ්මචර්යාව රකින්නේ කියලා. ඒ කියන්නේ ආලා හිතන්නේ මොකක් hali උසස් කාම සැපයක් බලාපොරොත්තු වෙන් කියලා. ඔව්. ඒත් රට්ටපාල හාමුදුරුවෝ කියනවා නැගණියනි මම අප්සරාවන් උදෙසා බ්‍රහ්මචර්යාව රකින්නේ නෑ කියලා. ඒ උත්තරය අහලා එයාලා ක්ලාන්ත වෙලා බිම ඇදගෙන වැටෙනවා. එතනදී උන්වහන්සේ ගාථාවදයකුත් දේශනා කරනවා නේද? ඔව්. මේ ශරීරයේ තියෙන අනිත්‍ය බව, අසුන්දර බව, හරයක් නැති බව, ඇටසැකිල්ලක් වගේ බව, ඒ වගේම කාමයේ තියෙන අසාරත්වය, ඒකෙන් ලැබෙන දුක ගැන දේශනා කරනවා. මේ සිදුවීම් වලින් පස්සේ තමයි උන්වහන්සේ කෝරවේ රජතුමාව හම්බ වෙන්න යන්නේ. ඔව්. කෝරවේ රජතුමාගේ මිගාචීර කියලා උයනක උන්වහන්සේ ඉන්නකොට රජතුමා එතනට එනවා. රජතුමා එක්ක කරන සාකච්ඡාව තමයි මේ සූත්‍රයේ තවත් වැදගත් කොටසක්. රජතුමාගේ අදහස මොකක්ද පැවිද්දගෙන? රජතුමා හිතාගෙන ඉන්නේ මිනිස්සු පැවිදි වෙන්නේ ජීවිතේ මොකක් හරි පිරිහීමක් වුණාම කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ වයසට ගියාම ජරා, ලෙඩක් හැදුනම ව්‍යාධි, Tamanගේ වස්තුව නැති වුනාම භෝගහානි, එහෙම නැත්නම් නෑදෑයෝ නැති වුනාම ඥාති හානි වගේ හේතු හතරක් නිසා තමයි පැවිදි වෙන්නේ කියලා. ඒක තමයි රජතුමාගේ තීරම. ඔව්. ඉතින් රජතුමා අහනවා රට්ටපාල හාමුදුරුවන්ගෙනුත් ඔබ වහන්සේත් මේ කියන පිරිහීම් වලින් එකක්වත් නිසාද පැවිදි වුණේ කියලා. එතකොට රට්ටපාල හාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. සම්පූර්ණයෙන්ම උන්වහන්සේ කියනවා මහරජා මම ඔය කියන එකම හේතුවක් නිසාවත් පැවිදි වුණේ නෑ. මම තරුණයි, නිරෝගී, ධනවත්, මට නෑදෑයොත් ඉන්නවා. මම පැවිදි වුණේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්ම කාරණා හතරක් අවබෝධ කරගත් නිසා කියලා. ආ අනේ එතන තමයි සූත්‍රයේ හරය තියෙන්නේ. මොනවාද ඒ ධර්ම කාරණා හතර? පළවෙනි එක තමයි උපනීයති ලෝකෝ අද්දෝ. ඒ කියන්නේ මේ ලෝකය නිරන්තරයෙන් ජරාව මරණය කරා ඇදිලා යනවා කිසිම ස්ථිරභාවයක් නැහැ අස්තිරයි කියන එක. ඒක රජතුමාට පැහැදිලි කරන්නේ කොහොමද? උන්වහන්සේ රජතුමාගෙන්ම අහනවා මහරජා ඔබට මතකද ඔබ වයස 20 25 ඉන්න කාලේ කොච්චර ශක්තිමත්ද දුනු ශිල්පයේ එහෙම කොච්චර දක්ෂද කියලා. රජතුමා කියනවා "ඕ ස්වාමිනී මට ඒ කාලේ අලියෙක් එක්ක වුණත් හැප්පෙන්න පුළුවන් තරම් ශක්තියක් තිබුණා" කියලා. ඊට පස්සේ වර්තමානය ගැන අහනවා. "ඔව්. දැන් ඔබට ඒ වගේ ශක්තියක් තියෙනවද කියලා අහනවා." රජතුමා කියනවා "අනේ නෑ ස්වාමිනී දැන් මම වයසයි දුර්වලයි" කියලා. එතකොට රට්ටපාල හමුදෝ කියනවා "අන්න ඒක තමයි මහරජ. භාග්‍යවතුන් වහන්සේ වදාලේ මේ ලෝකයේ ජරාවට යනවා අස්තිරයි කියලා." හරිම පැහැදිලි. දෙවෙනි කාරණය දෙවනි කාරණය අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. ඒ කියන්නේ මේ ලෝකය අනාරක්ෂිතයි තමන්ට පිහිටක් නැහැ. තමන්ගේ වසඟේ තියාගන්න පාලනය කරන්න බෑ කියන එක. ඒකට උදාහරණය උන්වහන්සේ අහනවා මහරජ ඔබට මොකක් හරි දරුණු ලෙඩක් වේදනාකාරී රෝගයක් තියෙනවද කියලා රජතුමා කියනවා "ඔව් ස්වාමීනි මට දරුණු වාත රෝගයක් තියෙනවා සමහර වෙලාවට මගේ නෑදේයෝ ඇමතිවරු වට වෙලා ඉන්නවා මම වේදනාවෙන් කෑ ගහනකොට" එතකොට හාමුදුරුවෝ අහනවා "එහෙම නැත්තම් එයා ඒ වේදනාව බෙදා ගන්නවද කියලා?" "බෑ නේද?" "බෑ රජතුමා කියනවා අනේ නෑ ස්වාමිනී ඒ වේදනාව මමම තමයි විඳින්න ඕන කියලා. අන්න ඒකයි මහරජ. භාග්‍යතුන් වහන්සේ වදාලේ ලෝකය අනාරක්ෂිතයි, Tamanට පිහිටක් නෑ, Tamanගේ වසඟේ පාලනය කරන්න බෑ කියලා. ඒකත් හරිම ප්‍රායෝගික උදාහරණයක්. තුන්වෙනි කාරණය මොකද්ද? තුන්වෙනි එක අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියං. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන අයට Taman සතුයි කියලා ඇත්තටම කිසිම දෙයක් නෑ. මැරෙනකොට මේ ඔක්කොම දාලා යන්නම වෙනවා. ඒක පෙරලි කරන්නේ කොහමද? උන්වන්සේ අහනවා මහරජා ඔබ දැන් මේ භුක්ති විඳින සැප සම්පත් මේ රන් රිදි මේ රාජ්‍ය මේ හැමදේම ඔබ මැරුණට පස්සේ අරගෙන යනවද එහෙම නැත්නම් වෙන කෙනෙක් මේවා පාලනය කරනවද උත්තරේ පැහැදිලි දාලා යන්න වෙනවා ඔව් රජතුමා කියනවා නෑ ස්වාමීනි මේ ඔක්කොම දාලා යන්න වෙනවා වෙන කෙනෙක් තමයි මේවා ගන්න කියලා අන්න ඒකයි මහරජ භාග්‍යවතුන් මහල්සේ වදාලේ ලෝකයට Taman සතු දෙයක් නැහැ සියල්ල අත්හැරලා යන්න වෙනවා කියලා. හතරවෙනි සහ අවසාන කාරණිය. හතරවෙනි එක තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හදාසෝ. ඒ කියන්නේ මේ ලෝකය හැමතිස්සෙම අඩුවකින් යුක්තයි. කවදාවත් සම්පූර්ණයෙන් තෘප්තිමත් කරන්න බෑ ලෝක සත්වයා තණ්හාවට දාශයක් වෙලා ඉන්න කියන එක. ඒක කොහොමද රජතුමාට සම්බන්ධ කරන්නේ? උන්වහන්සේ අහනවා මහරජ ඔබ දැන් මේ ශාස්ත්‍රීය කුරු රටේ අධිපතියා නේද? රජතුමා එහෙමයි ස්වාමීනි කියනවා. හොඳයි. දැන් නැගෙනහිර දිසාවෙන් කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් ඇවිත් කිව්වොත් මහරජ එහෙ හරිම ශාස්ත්‍රීය බලවත් රටක් තියෙනවා පොඩි සේනාවකින් උන්නත් අල්ලගන්න පුළුවන් කියලා ඔබ ඒක අල්ලගන්න යනවද නැද්ද? රජ කෙනෙක් නම් රජතුමා කියනවා "ඔව් ස්වාමීනි මම ඒක අල්ලගන්නවා" කියලා. ඊළඟට බටහිරින් උතුරින් දකුණින් මුහුදෙන් එහා තියෙන රටක් ගැන ඇහුවොත් රජතුමා කියන්නේ "ඔව් ඒකත් අල්ලගන්නවා" කියලයි. ඒ කියන්නේ සීමාවක් නැහැ ආසාවට. කිසිම සීමාවක් නැහැ. තියෙන දේ මදි. තව තව ඕන. රට්ටපාල හාමිදුරුව කියනවා "අන්න ඒකයි මහරජ භාග්‍යවතුන් වහන්සේ වදාලේ ලෝකයේ අඩුවක් සහිතයි තෘප්තිමත් කරන්න බෑ තණ්හාවට දාස වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ ධර්මකාරණා හතර තමයි රට්ටපාල හාමුදුරුවන්ව පැවිද්දට යොමු කරවපු මූලිකම හේතුව. සැප සම්පත් මැද ඉඳලත් ලෝකේ යථාර්ථය දැක්ක නිසා ගත්ත තීරණයක්. ඇත්තෙන්ද. ඒක තමයි විශේෂත්වය. බාහිර පිරිහීමක් නිසා නෙවෙයි ප්‍රඥාවෙන් ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීම නිසා ගත්ත තීරණයක්. උන්වහන්සේ අවසානයේදී ගාථා කිහිපයක් දේශනා කරනවා. ඒ ගාථාවල මොනවද කියවෙන්නේ? අර ධනවතුන් දැක්කත් එයාලා ලෝභකමින් දන් දෙන්නේ නැති හැටි, රජවරු රටවල් දිනාගෙනත් තෘප්තිමත් නොවි මැරෙන හැටි, නෑදෑයන් මැරුණම අඬන හැටි, ඒ තවන්වත් සදාකාලික නෑ කියන එක අමතක කරන හැටි, ධනයට වඩා ප්‍රඥාව වටිනාකම කාමය ආදීනව මේ වගේ ගොඩක් ගැඹුරු කරුණු ඒ ගාතාවල තියෙනවා. ඉතින් මේ රට්ටපාල සූත්‍රය ඇත්තටම අපිට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරනවා විශේෂයෙන්ම අර ධර්මකාරණා හතර. ඕ ඒක ධර්මයි ලෝකයේ අස්තිර බව අපිට පිහිටක් නැති බව හැමදේම ඩාලා යන්න වෙන බව කවදාවත් තෘප්තිමත් වෙන්න බැරි බව මේ ගැන හිතනකොට අද අපි දුවන දේවල් අපේ අරමුණු වෙනස් විදිහට බලන්න පෙළඹෙනව නේද? හැත්තමන්ම ඒ ප්‍රශ්නේ තමයි අපිට තිතුරු වෙන්නේ. මේ කාරණා ගැන මෙනෙහි කිරීම අපේ එදිනෙදා ජීවිතයට, අපේ ජීවන දැක්මට කොහොම බලපෑමක් ඇති කරයිද කියන එක.